සංස්කෘතියේදී මේ සුදුසුකම් සඳහා නිර්වාණය ලබා ගැනීම සඳහා සෑම ආයතනයකම තුන් ආකාරයකින් පිළිගන්නට ඕන. සාමාන්‍යයෙන් උපනාමයෙන් සම්මරණය වෙනවා කියන්නේ. සමහර සෑම කෙනෙකුටම ඒක පිළිගන්න පාවිච්චි කරන නැත්නම් පරීක්ෂා කරන වශයෙන් උදාහරණ ඉක්මනට කියලා කියනවා. මේකෝ විස්තරයේ විස්තර සම්මාතික ප්‍රොජෙක්ට් එකේ ප්‍රතිගානන මාතේ කියනවා මම කියන්නේ ඒකයි මම නම් විස්තර දෙකක් කතා කරන්න මම පුස්තකයක් කතා කරන්න මේ ප්‍රතිස්තුති කොමකද මොනවාදන්නේ ඉක්මනින් ඉතරගන්න අධිෂ්ඨාන ප්‍රතිස්තුතියේ අධිෂ්ඨාන ප්‍රතිස්තුතියේ අධිෂ්ඨාන ප්‍රතිස්තුතියේ අධිෂ්ඨානයේ අතිශයින් අධිකත්මාව කියන මේ සියලු සමාධිපත්මාව කියන ශික්ෂාවල පූර්ණ කරන ශික්ෂාවට ඉක්මනට සම්බන්ධවකට පස්සමනට කොන. මේ සියලු සමාධි ප්‍රශ්නා කරන ශික්ෂාවන් සම්පූර්ණ මාන්නේ අත්හස්කලෙන්. මේ දක්වාම මේ ශික්ෂාවන් පූර්ණ කරන්නට ඕන. පොතවල දැක්කෙන හැටියට සියලු සෝවාන්කට සම්පූර්ණ වෙන අය සමාධිය අනාගාමී වෙනකොට සම්පූර්ණ වෙන අය ප්‍රඥාව සමහර සමාධිය පරිපූර්ණත්වයට පත්වන කෙනෙක් තියෙනවා. මේ තුනක් මේ අත්සන් ලෝකෝත් සුසීලේ සුසීලේ තුනකල ඒ තුන සදාවස්ථා කරන කේරක් කියනවා මතය සිටිනවා. කොහොමද අද දවස් පුරාම පුරාම මේ සිතාවෙන් සිතාවත් වෙන සීල සංවරය නැත්නම් මේ සීල සිතාව මේ පූර්ණේ කරලා. මේ විසින් අද සමාන සමාදන් වූ අකසිනවල පොත දසිනවල පමණක් තියෙනවා නවී. සමාජයේ ඉන්දියන සුවන් කරන සංකල්පයෙන් සඳහා ඇනසේ අවස්ථාවක් දැක්වීමක් සඳහා නරපස්සෝ කියවෝ අපියෝනේ ඒ කිසිම රූපයක් දෙන්නේ ලෝකයක් හෝ දේශයක් නොවන ආකාරයෙන් සිත ආස්ථා කරගන්න පුළුවන්. දක්ෂින දක්ෂින රූප කෙරෙහි අපේ ඇලෙන්නේ නැති වෙනවා නම් මේ බොහෝ දවසේ මේ කරන ලබන සමාධි සීල සමාධි සක්මාදී සාධනය කිරීමේ ප්‍රතිපත්තිමාලාවෙන් අපි දැක්මු. මේ නිසා හොඳම සඳහන් සමාජ ආරම්භයක් හෝ දේශයක් ඇතුළේ නම් කිසිම පාලනයක් ලැබුණේ නැහැ. දකිනා දකිනා දකිනා කියන එක මෙන්න කරලා ඒ සිත් එතනම නතර කරගන්නට උත්සාහ ගන්නවා. අනත සමස්තයක් වචනා ඒකත්යෙන් නුඹව සම්මුලවත් ඒ තුන අප මේ සිත් භවනා ගමනයෙන් පිට යනවා නම් අපේ ලෝකයේ දෝෂයක් තියෙනවා නම් වහාම කනස්සම් වල කරගන්න ඕනේ ඒ සත්‍යයේ අවධානය යොමු කරන්නේ නැතුව ඇතනවා ඇතනවා ඇතනවා කියලා දැනනවා කියලා වල දැනගෙන ඒක කීපක් කරනකොට කන සානර කරගන්නට වෙනවා. මෙතනින් නාසය ජීව පරිවේ මනස කියන එක සම්මත කරගන්නට ඕනේ. ඒක ඉන්ද්‍රිය සංවර කීයට මේ සම්මතය අද අවස්ථාවේ ඉස්සරහ ඒ ඉන්ද්‍රිය මොකක්ද සම්මත කරගන්න ඕනේ. සමතරව මේ ආකාර පානාදී ගන්නාට මේ අද දවසේදී මෙලෙසම දේවා පාන ගන්නා හේතු ඒ වගේ දුකියනේ නැති ඒවල කටේ දැනෙන්නේ නැතු මේ සංස්කාර දුක් කියලා බලන්නේ සඳහා සුබ සඳහා මේ ප්‍රතිපත්ති පූර්ණේ කර ගැනීම සම්බන්ධයෙන් තමයි ආත්මස්පාන ගන්න. ඒලාගෙන සිටින රෝණේ මේකත් කරලා මේ ආකාර ප්‍රතිකූල මනස්කාරයෙන් හෝ දාස්මනස්කාරයෙන් බලන්නේ රැකගන්නවා. ප්‍රතිකූල මනස්කාරයෙන් ගන්නා ඉතිරි ඒ ගන්න ලබන ආකාරය පිළිකුල් භාවයට පත්වන ආකාරයේ දක්ෂම වන සිතමේ ආහාර ගැනීම. අනන්ත ආකාර පිට සමානපත්ති සමාප්තිය භාවයට පත් වෙනවා. ඒවා පස්සේ දක්වාට පස්සේ මොන කෙනාගේ සම්මත කරන්නේ ඒ නැවත එළියට ආරම්භන නැවත ආපසු අත්මෝදය ගැනීමට වෙනස් වෙන කරුණ තමයි විවිධකාරණ කරනවා. ඒ ආකාරය ආමාතකතෝ වස්තු මේ ගලන්නා වූ පොඩස් උත්සාහයෙන් ගලන්නා වූ අපේ ආසන් ගලන්නා වූ මේ පොඩස් කාර්යය වහාර දැන් මේ ආහාර ගන්න අතර තියෙන තුනක් අපේ මානසිකව මොනවාක්වත් නැහැ. ඒ සමාන පොළව දැනගන්න යනකොට පැය හතරක් පමණ ලැබෙනවා කියන්නේ ආහාර දිගට දෙන්න දෙකයි දෙනවා කියනවා. අසෝත බවට පත් වෙනවා. මේවා තමයි අපි ගන්න ආහාරවල තියෙන ප්‍රතිඵල මනස ස්වභාවය. ඒ ආහාර නිසා තමයි අපගේ නවතරින් මේ ආකාරයේ අත්දැකීමකට පටන් ගන්නවා. අන්න හලනදු කමනේ ඒ වගේම සෙමින් සම්බන්ධ සුදු වියද මොනකෙද තමයි දහවල් මොහොතේ මේ තේරුම කොටක් උදාන වදන ආහාර වලින් තමයි පාදනය වන්නේ. එමෙන්නා මේ ආහාර වලින් ලැබෙන ප්‍රතිඵලයෙන් එකයි කියන්නේ කියන්නේ මෙන්න මෙන්න පිළිපොන කොටස් තියෙන මේ කරන්නට පුළුවන් නම් කියන ප්‍රකාර ආහාර ගන්න අතරතුරදී ඔහු විසින් ඇතුළත් තියෙන ආහාර ගැනීම භවනාවක් කරගත්තා කරගන්නවා එනම් ප්‍රතිස්කෝල මනසිකාරය දිනු කළා වෙනවා මේ විදිහටම කියන අත්හය ආහාර පාන දරා ගන්නවා නම් බොහොම හොඳයි නම් කිසිම කෙනෙකුගේ නුවණ දිනුවා තිබුණා නම් ආහාර දහතුවක් කියන්නේ කරන ගන්න පුළුවන් ඒ ආහාර කියන්නේ පසලයා කොන්සෙන්ට්‍රෝවල් හතරකට හැරෙන්නට ප්‍රේමිය අදවතින් දැකලා ඒ ආහාරවල තියෙන අදහස නෙමෙයි යම් කෙනෙකුට ආහාර ගන්න පුළුවන් නම් ඒකත් දායකත් ආහාර දෙන්නවා. එනිසා පිටිසංකතන ගොඩනගන ආසේ නැත්නම් මේ දින ගණන් බඩගින්නේ කිසුකු සුනස්සයන් සත්‍යයන් ආකාර සම්මාදී ආහාර පානයන් නැතු අද දවසේ සමනක්වත් මේ තුනාසයේ ආකාර අනේ කලින් කියපු විදිහට ප්‍රතිකූල මනස්කාරයේ හෝ එහෙම නැත්නම් දහස් මනස්කාරයේ හෝ සිහිය සූපන්න ගන්නවා නම් ඒක සාමත් නෑ ලෝකයේ සුපුරුණයදී මේ අවස්ථාවට සම්පූර්ණ වෙනවා එනිසා සෝමස්සය අධිශීලන කුසකදී අධිශීලන යාතිකමා කියන කොටස මේ විදිහට කටයුතු කරනකොට පරිපූර්ණවත් ඉස්සෙපත් කරගන්නවා. මේ නිසා සීලේ මා සම්පූර්ණ කරන්න ඕනේ කියලා අධිෂ්ඨාන කරගෙන මේ සමාදාන ශාස්ත්‍රවල සම්පූර්ණ ඉන්ද්‍රිය සාමයක් දේශනා ආරක්ෂා කරගන්න ආහාර කරන වෙලාවෙදී සම්මරවන්නට ඕන. මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂාවන් පූර්ණ වීම තුළින් තමයි අපට උතුම් මෝලේ මාන සාර්ථකවන්න පුළුවන් වන්නේ ඒ සංවර්ධනය ඇතිවන්නේ අක්ෂාකාරයේ තුලන සංවර්ධනයක් අපේ මේ පිට තුළ ඇති වෙන කොමනයි උපස්මාකාර පිළිබඳව අපි උතුම් දේශනා පවත්වන මනස සම්බන්ධයෙන් මේ ගැන සංවර වෙනවා සතිය සංවර වෙනවා සීල සංවරය සත් සංවරය එලෙස කන්ද සංවරයේ ඉලක්කීය සංවරණ ජීවිත සංවරයේ ජීවිත සංවරණ ඥාන සංවරයේ ප්‍රඥාවෙන් සංවරණය මෙන්න මේ සංවරයෙන් සම්බන්ධන මේකෙන්වත් අවබෝධයක් තිබෙන්න ඕන මේකෙන්වත් දැන් අවුරුදු පහමාරක සම්මාන සම්පාදනය ස්ථානයේ වෙනවා පසුගිය කාලයේ ඉඳි උසාන කරු ධර්ම දේශනාවලට මේකෙන්වත් අපර යොමු කළේ මේ වස්තුවේදී තරමද්දට ගැඹුරු ධර්ම දේශනා වලට මේ අය දුරුකේ වෙනට අප අනුස්පදා නිසා අප දේවාලයේදී මේ තුනක් පැයට භාවනාවට විචිතර වූ භාවනාව පිළිබඳ සැකේතු ධර්මයේ විග්‍රහ දක්වන දේශනාවක් ඉදිරිපත් කළා. අනස්සාන පස්සනාව ගැන. අද සමස්ත දෙකම ආදකනට පමණ අප කලින් කියපු සංවර පහෙන් කර්ම සංවරයේ සීල සංවරයේ පිළිබඳව දේශනාව මේ තුනක් ඇතුළත සීමිත කරගෙන පවත්වන සමාද කරනවා. මේ දේශනාව ඇතුළතින් මාධ්‍යයෙන් පරස්මයි කෙරේ සුබවාද හතරෙන් දාලාට මෙන්නතාවේ දේශනාව අදම දැනීම සුපේ කියන මට සිතනවා. මේකේ සංස්කරණ දේශනාව ජීවිතයේ දෙක කරගන්න ධර්මයක් එකතු කර ගත යුතු ධර්මයක්. එනිසා ඉන්න දේශනේ තවසට අහනවා. අද උදා මේ පොදා මේ කින්වත් අනස්ථාන ප්‍රශ්නා ගැන කරුණු දැක්ව නිසා අද දුක්ඛ ප්‍රශ්නා වල කොල්ල සමන්නද වේදනාව සිටීමට මේ කින්වත් මේ කින්වත් ඇතිවීමට කරගෙන මා කල්පනා කළා මේ දුක පිළිබඳව මන අවබෝධයක් සෑහෙන කියන එක තුළ ඇතුවන්නට ඕන. එදා ආශ්‍රව බුද්ධ ශාස්ත්‍රයේදී නිශ්චයම හිතේ පංචම මේ දුක ගැන මෙනෙහි කරන භාවනාවේ නිරත වුණා. මේ දුක කියන එක සම්පූර්ණයෙන් නැතිවන්නේ අපගේ හඳ සහ සිත තිබෙන කාර්යයන් පමණයි. එනිසා මේ රෝගාවචරයන් 500ක් දුක්ඛන් මහන්සියලා මේ කොට පිළිබඳව නැවත නැවත මනසිකාර දෙවියන් ඒ දුක්ඛාන් පස්නා වඩන වාක්‍ය කළා. අවුරුදු 20ක් සුදා මනුෂ්‍යයන්ගේ ආල්පාලයේ ඒ නිම ආල්පාලයේ පුරාණ වාගේ ඒ විස්සම් වහන්සේලා දුක්ඛානුපස්නා වැඩුවා නමුත් තමගේ පාරමී ශක්තිය සම්පූර්ණ වී නැති නිසා දෝ ඒ අතර මෙවන තැනකින්ද පාස්පවද සාතියෙහි නැතුණා. නමුත් ඒ ධර්මාල දුක්ඛාය විස්තර වූයේ නැහැ ඒ අතර ශක්තිය බලන ප්‍රතිගාමී නොවේ ප්‍රතිගාමීදී අපේ බුද්ධ ශාසනයේදී ගෞතම බුද්ධ ශාසනයේදී මනස්කම් වශයෙන් ඉදලා. ආස්වාදක පුරුද්දන ඒ අපේ බුදුතුමන් වහන්සේ හමුවට ගොස් වැඩිදුණා. ආස්වාදනා. බුදුදානන් වහන්සේ ඒ උපනිෂේ සම්පත්තිය වෙනවා කුමක්ද මේක? වඩා ආත්ම යෝගා ගෝචර වන්නේ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීම සඳහා. ඒක ඒක බුදුදානන් වහන්සේට දෙන්න ඒ යෝගාවචනය විසින් මේ විස්තර මහත්කේලා විසින් ආශ්‍රව මුත්‍රාසනේ දුක්ඛ දුක්ඛාන්තස්නා වඩලා තියෙනවා දුක අනුමත කරමින් මානසිකාර පවත්වලා තිබෙනවා එම නිසා සංස්කෘත දනාත බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ සංස්කාරා දුක්ඛාති සදා පඤ්ඤාය පස්සතේ අතනෝලෙන් දෙකේ දුක්ඛේ ඒස මබ්බෝ විසනදියා එන දාකාරය මේ අදහස් ඇති අදහස් මේකයි. සබ්බේ සංඛාරා දුක්ඛාසීන දාසනාය උපස්සති. මේ සියලුම සංස්කාරයන් දුක්ඛේ අන්තිකව විදර්ශනා ප්‍රඥාවෙන් දැකනවා නම් මම දෙකම මුතුන් අතනම් කියන්නේ දුක්ඛේ දුක්ඛෝ සංස්කාරයන් කෙරේ නිවන දෙකේ කලකේලා. ඒ සමග බෝධිසත්වය ඒ කලකේන තමයි මේ මොහොත සම්භාවයේ මාර්ගය. මේ ගාථාව විස්තර කර අවසන් වෙනකොට අර පාසක බුද්ධ ශාසනයේ දුක්ඛානුපස්සනාව වඩලා ප්‍රගුණ කරලා නැවත නැවත බෞද්ධීකරණය කරලා සිටින නිසා ඒ කිස්මන් මහත්මයා පස්සේ දිනකම රහත් භාවයෙන් සමාන වෙන සැලසීමට වාසනා ශක්තිය උදානයි. මේකා මේකෙන් අත්දැකීම් දුක්ඛානුපස්සනාව වඩලා කරන ලබන මේ දේශනාව කියන තුලින් යන්නේ මේ කාරණේ කොහොමද ශක්තිය ප්‍රමාණවත් වන්නේ නැත්නම් මේ ජීවිතයේදී නිර්මාණ පහසක් සාක්ෂාත් කර ගැනීම සඳහා විශේෂයෙන්ම නම් මේ විස්සාසනයේදී මොනවාද දීම සඳහා මේ නැති පාරමී ශක්තිය සම්පූර්ණ මේ මොනතරම් අවදාන බුද්ධ ශාසනයේදී මොනවාද දීම සඳහා ඒ සාන්ත වශයෙන්ම ඒ දුක්ඛාන පස්සනාව අනුවර කරන ලබන මනසකාරය ඒ දුක්ඛාන පස්සනාව කළලා කරන ලබන දේශනාව සෝනේ කියන කුසලයේ උපදෙස් කරනවා හේතු වෙනවා අනිත්‍යයි. ඒ කියනවා අනිත්‍ය මේ ඇතනවා සමාපත්තිය කියලා අපි සාකච්ඡා කරනවා. මේ දුක පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම තනියම මාතෘකාවක් කරන්නට ඕන. මේ සංස්කාර ලෝකයේ ලෝකයේ කියන්නේ ඇතිවෙන. ඒ ඇතිවෙන නිසා යදිනි මේ සංස්කාර ගමනේ නිරතවන්නේ නැවත නැවත මේ සංස්කාර දුක තමයි අපව අවශ්‍ය වන්නේ මේ සංස්කාරයයි කොටස් වශයෙන් නොගෙන කොටස් වශයෙන් ගන්නා අවිද්‍යාවගේ පිළිතුර ඉගෙන නිසා. එනිසා මේ අවිද්‍යාව අතුර මතක් හෝ දුකින් සඳහා මේ සංස්කාරයන් දුක දුක දුක කියයි එමුන දෙන්නේ කොහොමද ලබන ප්‍රඥා ආලෝකයේ අපගේ හද තුළින් මතුවන්නට ඕන. එසේ මේක දුකක් ලක්ෂණ කියන නිසාම මේ සංස්කාර ලෝකයේ දෙනි සත්‍යය එනවා. හරියට පරිණතයන්සේ ඔහුට තේරෙන්නේ නැහැ ඔහුට තේරෙන්නේ නැහැ ඊතලකට දැනෙන්න මොකද දුකක් තියෙනවා ඒ කනමක සිතන මේක කොටක් කියලා ඒ කනමක වාදයක තවතින්ම කොටක් වශයෙන් වැටෙන්නේ. නමුත් ඒක දුකක් ඒක දුක බව ඔබට වැටෙන්නේ නැහැ කොහොමද? ඒ විදිහටම කනවා කවදා හෝ දවසකදී දැනෙන්න වෙනවා කියන්නේ. එතකොට ඔය කනවා අන්න එතන මේ ලෝකයේ අවිද්‍යාව දරුණු අවස්ථාවේ මේ දුක දුකක් වශයෙන් ලැබෙන්නේ නැහැ. එම නිසාම මේ දුක නැවත නැවත ඇති වෙන සංස්කාර ගමනේ දේශ වෙනවා. ඒ දුක දුකක් වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට තමයි අත්දැකීම් බිඳිතේ මේ සංස්කාරයන් කෙරෙහි කඩකින් දෙන්නේ. මොන්දීතං සෝ විරච්චති විරාගා විමුක්ති කියන සවදාන ප්‍රකාශ කළ ආකාරය. එසේ පළතුරු තුනෙන් නිදින් ගන්තෝ වෙනත් දෙති මේ වාන සංස්කාර දෙලෙන් වාගේ අත්හැරීම යහා දුරාගේ පහළ වෙනවා. විනාදා විමුක්ති සංස්කාර දෙලෙන් විනාදේ එකමාන පස්ව සංස්කාරයන් අත්මිදලා විමුක්ති විසහත් වෙනා නාස්ව ආස්පත් කරනවා. එම නිසා මේ මාතෘකාවේ මේ දුක පිළිබඳ අවබෝධයක් ඇතිකර ගත යුතුයි කියන මම මතක ස්ථානයක් දෙන්න මේ ආදී දේශනාව අසන්නට ඕන. මේ සමර භාවනාවට නිරතුණක් නිර්මාණ සම්පත් සංස්කාර කියන යන බලාපොරොත්තු වන ආකාරයට මාර්ගය වඩන්නට ඕන. ඒ කියන පළවෙනිම අංගය සම්මා දිට්ඨිය කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය වඩාලි දුක්ඛම ඇති වෙනවා දුක්ඛම නැති වෙනවා කියන අවබෝධය ඇති වීම මහණෙනි සම්මා දිට්ඨියයි. දුක්ඛම උපදමාන අත්‍යන්ත දුක්ඛ නිර්මාණ අන්න දුකක් නැති වෙනවා දුකක් නැති වෙනවා අනිවාර්ය කන්පති මනිකුත් දෙයක් පච්චානාමේ වශයෙන් හෝති සාතම පච්චාන සම්මාදිතෝ හෝති මෙන්න සම්බදාන්න තියෙනවා ඒ දුකම තියෙනවා දුකම නැතිනවා ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ සම්පූර්ණ උත්සාහව නැතහට අවබෝධයක් තියෙන අප්‍රක්ෂාණාය වශයෙන් ඉස්සරෝටි උදා අන්නයි කියන ස්ථානයේ පොත්පත්වල කරුණ දක්වා ඇති ස්ථානයේ සමාජයේ හදතුන සත්‍යපලයන් කියන කරගෙන අවබෝධ අවබෝධ කරගෙන ඇති කර ගන්නා දෙවියන්ම අවබෝධයක් මේ දුක්ඛමයි ඇතිවන්නේ දුක්ඛමයි ලැබෙන්නේ. එතකින්ම අපේ සම්මාදිටිය සුඛියා වෙනවා. එමනිසායි ප්‍රධානමහත්සේ සම්මාදිටිය ලොකු විස්තර කරේ වෙනත් තැන්වල සම්මාදිටිය විස්තර කරනවා මහත්සේ වදාළේ දුක්ඛේ ඥාන දුක්ඛ සංකේයන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධ ගාමන සත්‍යදානන කියලා. දුක්ඛ පිළිබඳ ඥානය දුක්ඛ සංකේය පිළිබඳ ඥානය මේ පිළිබඳව දුක නැතිවීම පිළිබඳ ඥානය දුක නැතිවීමේ මාර්ගය පිළිබඳ ඥානය මේ කරුණු හතර පිළිබඳ අවබෝධයක් ගන්නකොට කියනවා නම් මෙතුන් සම්මාදිට්ඨිය ඕකේ පිටතට ඇතුළේ ඇතුළේ තිබෙනවා එම නිසා මේ දුක ගැන අවබෝධයක් ඇති වීම ඇත්ත වශයෙන්ම ආර්යකාන්ත මාර්ගයේ ගමන් කිරීමක් කියලා මේ හිතන්න ඕන. අපි දුක් කියන හැම කරගන්න කියන්නේ දුක කියලා දුක පිළිබඳ ඥානය ලැබෙන හැම කරගන්නේ. ඒ කියන්නේ මේ සම්මාදිට්ඨිය තියෙනවා. මේ දුක පිළිබඳව සම්මා දිට්ඨිය ඇති වෙනකොටම මේක දුකක් මේක දුකක් මේක සත්‍යක් නෙවෙයි කියලා සංකල්පනා ඇති වෙනවා. මේ නිසා මේ දුකින් අත් මිදෙන්න ඕනේ කියලා අදහස් පහළ වෙනවා. ඒ අදින නිසාම ඒ අදහසේ සංකල්පනා සම්මා සංකප්ප වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ උන්මාර්ගය වෙනවා. දුක පිළිබඳ අවබෝධය තියෙන තුන නිකුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියක් ඇති වුණා සම්මා සංකප්පයක් ඇති වුණා මේක දුක පිළිබඳ අවබෝධයක් ඇති වෙනකොට මේක දුක දුක දුක කියලා දීපතෙන් කතා කරලා කියනවා ඒවට කියන්නේ දුක් ප්‍රචාරය කියනවා කියලා හිතතලින් මෙලෙස මේ සංස්කාරයන් යථා ස්වરૂපයක් අපරිදි දක්වන්නේ මේ සංස්කාර ලෝකයේ දුක දුක්යෙන් අවබෝධ වෙනකොට හිතතලින් එවැනි විපස්සනා කරන නිසා සම්මා වාචා ඒ විස්වාත්මක වෙනවා නිසා ඔබට පිළිබඳව යම් කිසි ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඔහු සම්මා වාචාවත් සම්පූර්ණ කරනවා. ඊළඟට ඔහු ඒ දුක පිළිබඳ අවබෝධය ඇතිවෙනකොටම සමාජයේ පාරිසය වාස්ත්‍ය මානසික දුක්ඛයන්ෙන් මන දැරියාවන් ඇතුළ යහපත් කාර්ය ක්‍රියා කරනවා යහපත් වාචික ක්‍රියා කරනවා යහපත් මානසික ක්‍රියා කරනවා එමෙන්සා ඕ යහපත් සම්මානිත සම්මා සම්මන්ත කියන ආදර්ශාන්ත මාර්ගයේ වඩන දුක්ඛ පිළිබඳව දුක්ඛ පිළිබඳ යම් කෙනෙක් ධර්මය ශ්‍රවණය කරනවා ඕකේ පිළිතුර නැතිනම් ඒ සම්මා සම්මන්ත කියන ආර්ය මාර්ගයේ අංගයක් වඩනවා වෙනවා ඊළඟට මේ දුක පිළිබඳ අවබෝධයක් ඇති වන ආකාරයෙන් යම් කිසි කෙනෙක් ධර්මයක් ශ්‍රවණය කරනවා නම් සම්භාවනාවක් නිස්සවනවා නම් ඒ උත්සාහ කරන්නේ මේ නූපන්නා දුක ධර්මයන් උපදවා ගැනීම සඳහා නිර්වාණ සම්පත්තිය නූපන් දුක ධර්මයක් ඒ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා කරගන්න ලබන උත්සාහයක් සමාධිය පිටුතුල පවස්නාව අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා වෙන උත්සාහය භෝගයේ පිටුතුල ඇතිවන්නේ එම නිසා ඔබට සම්මා වායාමයක් ලැබෙනවා මේ සංස්කාර රූපය දුකක්ද දුකක්ද කියලා නැවතමවට දෙමිතේ සිට දෙමිතේ අවබෝධ වෙන ඉස්සරහේ තෝරණය කරන ඒ භවනාවේ ඉස්සරහවන ඔහුගේ සම්මාසකයක් නිදානසින් ඉතින් බැරිනවා වෙනස මේ සංස්කාර ලෝකයේ දුකක් දුකක් කියන්නේ අවබෝධ කරගැනීම භාවනා කරන විට නැත්නම් මේ දුක්ඛාන් පලකනා කියලා කියන ලබන ධර්මයකට සමන් ධර්මයක් සෝනේ කරන විට හිත ඒ අරමුණේම නැවත නැවත පිළිපෙනවා භාවනා කරනවා කියන්නේ නැතිව මේ දුක්ඛාන් බව සංස්කාර ලෝකයේ දුකම බව අවබෝධ වෙන ඒ අරමුණේ පිට පීඩන නිසා සම්මා සමාධිය වැඩෙනවා එමෙන්න සාමයේ තියෙනවට කල්පනා කරන්න ඕනේ මේ මේ ධනවත් වෙනේ කීවතුන් මට මේ ආස්ථාන සමාධියේ මේකෙන් ලැබෙන මාර්ගාංගයක් අපි වඩනවා දෙන ඒ නිසා අපි ආස්ථාන මාර්ගයේ සමන්සලා දෙනවා ඒ ආස්ථාන මාර්ගයේ කාන්තිය නිවන් ප්‍රතිදෙන එකම මාර්ගය වෙන කිසිම මාර්ගයක් නෑ ආස්ථාන මාර්ගය හැදෙන්න හැමත ඒ කියන හැට කිසිම ඒ නිවන කරා ඒක එන්නේ ඉතින් යටි ඒකායන මාර්ගයේ ආර්යසංග මාර්ගයේ ඒකාසංග මාර්ගයේ ගමන් කිරීමේ නෙවෙයි උදාය පුදුජාන මහසේ සම්මා සම්බුද්දත්වයට පසු පස්නේ අතීතයේ සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ප්‍රසේවුණාන් වහන්සේලා සමතන් වහන්සේලා යම් බුදු අනුකම්පාවෙන් වහන්සේලා ඒ නිර්වාණ ධාතු ස්ථාපනාකලේ මේ ආර්යසංග මාර්ගයේ ගමන් කිරීමයි අනන්තිම මාර්ගයට ගමන් කිරීමයි ඒක අවබෝධ කරගෙන නිසා මේක මට මේ දුක්ඛාන ප්‍රශ්නාව පිළිබඳ කරන ගමන් මේ දේශනාව සාවධානව අහලා ඒ කියනවා දැක්කම දුක මෙහි කුණ සිට දුරමේ මනසකාර පවත්න දුක්ඛාන ප්‍රශ්නාව ගන්න ඒ තුමිනුත් මට දුක්ඛාන කියන මෙන්න කනසීමට වාසනාව ශක්තිය දානවා ඇති දැන් අප මේ සම්මෙන් කලසුණක් සම්බන්ධව අනුශාසනාව මෙන්න කරන්න මේ පින්වත් අය දැන් සුඛ වේලාවක් භාවනා කරන කරවල ඊට පස්ව මේ දුක්ඛාන ප්‍රශ්නාව කියන දේශනාවට මේ පින්වත් අයෝ එනම් කන්දීමට මා කටයුතු කරස්සනවා. දැන් කවුරුත් පාඩු වෙන්නේ පොතක සිටින නිසා. සමාජයේ සිටින අප කියන විදිහට ඒ දේවල් සමාජ කරගන්න මාගේ උපයසිතවත් වෙනවා නම් දුරන්නේ සිතේ කියන්නේ අතීත සංසාරේ පටන් ගෙන සකස්වාසියෝ සියලෝ සමාවර දිවසේ සියලෝම බුදුදානන් සේලාගන් මම සමාව අයදිනෝ මම සමාව අයදිනෝ මම සමාව අයදිනෝ මේ සත්‍යමන රත්නයේ මම සමාව අයදිනෝ අත්තාදිපුද්දෝ සංඝරත්නේද සමාවයදී සියලෝ මතකේ දුදානන් මහන්සේලා බින්දේ සමාවයදී ආරේ සමානන් මහන්සේලා සීපතිසන් රත්නයන් මාගේ සංසම්පාරෝ මතේ සමාවන සේනවා මනස ප්‍රකවර සුඛෝ සිතේන ඥානලාභී කවරකට හෝ මාගේ කයිත වචනේ මනසෙන් වර්ධන වෙනනම් ඒ සියලුම දිවස නම සමායතන අසල සමාන සේනවා එනම් බුදුන් වහන්සේ කරමුදුරට මේ දන්නා නාමයෙන් බුදුන් වහන්සේ වචනය ප්‍රඥා ගන්න කියන කොට ප්‍රකාශ කරන කොට නෑ යනවා මනස කාර්ය මේ පවත්නවා

අදන කාන්තක ප්‍රතිපදව දමාගෙන්නට මත හැකිවේවා එන අකුරු බලනවා කොටස් කරනවා සමාගයේ පරිදි කොටස් කරනවා මේ මාසයේ පරණත චිත්ත සංදී මෙස පවාමහේ සුකන සංදන පරමේ දොරංගන් දය සුත පරමල අසෝති අතීතේන මේ කුල් භාවය සුපරමණය මේ සරිණේ මේ කුණේ දී සමාධියේ ඉඳලේ මරණය සබා සිටිනවා. ඇතැයි සිතනවා. මොනෝදේශයක් මත සමාධිය මරණය සබා සිටිනවා. අනිත්‍යවස්තු සංඥා ආහාරයෙන් ගුණ සෝන්‍යා මහෝතුන් මහෝතන සේ සදා ගමන කරන්නාසේ පන්නාවෝ නිවිසේද සනයං සනයං පාසාන මරණ අත්මසේ කරාහං පන්නාවේ මුනිසේ

සියලුම සම්මා සම්බුදු දහරණං සේනාගී සිද්ද නරණයන සිල්විය මොනිසෙලු ජීවිතේද ඒකාන්තයෙන් මරණයන් සියන්නේ

I Thank you. da සිතින් වන් වශයෙන් වන් උසරදක් නකරමු අවසන් කෙනෙක්ට වතුන මරණය පස්සෙන් කවරවල් දැක්කම කිසිලෙක් කියලා දවසක් සිටින්නේ සමහරවල් වස්සක් කරන අවංකවම දෙවියන් සම්පන්න ආදීස කන්නා සංසෙත්තේ දී ඉරං ජීවසෝ ආදාත්මේ සුන්දං සිමාදිතා ඒ බෝසත්ත්වෝදා අනේ අර්ථකථනයේ මාගේ සම්මාසස් පිළිදී මොනවත්ේ කාලයේ සම්මාසන් දෙකේදී මම සිතන්නේ මාගේ හත් පාපකනාවෝ උපන්නාස්තිකාව උපන්නාව මේකට සමාසිකන් ජීවිතෝදාජා හෝ කල ජීවත් වේවා. මනසෙන් යන්ති මාදිස්සා මා වෙනෝ ඉතකේ. එවැනිම කාරණේ පූර්ණ ආදමන ඉගෙන ඉගෙන මේ ආකාරයෙන් කාරණේ පූර්ණ ලද බෝසත්ඥාන මහත්මයේ බුදුදාන මහත්මයේ සාරයන් අපත් අද කවරකවත් කවර හේතුකට වරදක් ගන්නේ අපේ සත්‍යසත්‍ය කරගන්නේ සෑම දිනා කෙරෙහිමත් මෙත් සතුටුනා. මම සරහන නොවේ මේක පතිනෙමි මම සරහන සියලුම සත්තු සුපදන සිටිනවා සම්පූර්ණ අවස්ථාවේදී සියලුම කටයුතු සම්මානයෙන් කරපත් බවට හැකියාව සම්මාන කරගන්න. මේ අවස්ථාවේදී ප්‍රශ්නාව වෙනස් කරනවා කියන්නේ සියලුම සත්‍යයෝ සුපත්මේතෝ සුපත්මේතෝ සුපත්මේතෝ අපිට මේ සිරත්න භාවනාව තුළින් නිර්වාණය සාක්ෂාත් කිරීමට අපසත් ප්‍රමාණම් ඔහු විසින් අද දිනේ කීපරණේ සත්‍යන පස්සනාව ලැබී සේසවත් පාද අත්සා ගන්නට ඕන. එසේ නැති කෙනෙක්ට අත්මානක විපස්සනා යන හැඳින්වෙන විපස්සනා භාවනා කරන 18ක් තිබෙනවා. මේ 18 ඇති අනුපාත සකසා ගන්නට සිදු වෙනවා. සමහරවිට උපස්නාවලින් මේ හතර ඉතිරි කොළහ පිළිබඳ ඉස්සර පස්වට අවස්ථාව ලැබෙනත් අපි ඉස්සර කියනවා. අද අප කල්පනා කරන්නේ වර්තමාන ප්‍රශ්නාවකදී නිබ්බිදාවක් ප්‍රදානයක් ඇති කරන සංස්කාරයන් කෙරෙහි කලකිරීම තුළින් ඇති වෙන අපහැරීම අධ්‍යයනය නිරෝධානුපස්සනාව තුළින් නිරෝධය අධ්‍යයනය කරන ආකාරයේ සංස්කාරවල විස්තර කිරීමයි. අනිත්‍යන දර්ශනා විස්තර කිරීමේදී බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි දුක්ඛන ප්‍රශ්නා විස්තර කිරීමේදී මෙලෙස වදාළා. සෝවතේ වික්ඛේ වික්ඛෝ කුංචි සංඛාරං සුතතෝ සමෝපස්සං කරෝ අනුමෝඛාය සංඛ්‍යා සමන්නාසෝ බහිස්සති මේ සංඛාරං විච්ඡති අනුලෝම කාය සංසාරාත්මනාලතෝ සංවත්සනාවන් ලක්ෂණෙකදී මේ සංසාරාවෙදී සංවත්සනාවන් අලක්ෂණාන පොතපත්තරණ ආසකතාගම පලන්නා අනාගාන පලන්නා සත්‍යස්තරණ සත්‍යකල්පිතේ මේ සංසාරාවෙදී යම් කිසි යෝගාවතේ කිසිම සංස්කාරයක් සුඛයක් වශයෙන් දක්වනවා නම් ඔහු මේ අනුනෝමික විපස්සනා නාමය ළඟයි කියන එක සිදු නොවන දෙයක් කොහේට අත්දැකීමට දෙවන දෙයක්. අනුලෝමික ඥානය සමන්නාලක නොවූ යෝගාවචරයේට ඕවා මාර්ගයේ සකදාගාම යනාගාමී අදහස් කියන මාර්ගයන් අවබෝධ වන එක පිටදා සිදුවන එක. ඒ වගේම මේ මාර්ගයන් අවබෝධ නොකර කෙනෙකුට කිසිම කෙනෙකුට සෝතාපට්ටි ඵලය සකදාගාමී නාගාමී අසත්ඵල අවබෝධ කිරීම ප්‍රසාරකාත් වීම හැකිවන්නේ. ඒකයි සිටි අදහස. එන්නෝසාප අද කල්පනා කරන්න මුළු විශ්වය පුරා සැකයේ සකල සංස්කාරයන් දුක්ඛ ලක්ෂණය නැති යන ආකාරයෙන් සම්මාසනය කරන්නට මේ ආයත කර්මයක් තියෙනවා. එතකොට මේ සංස්කාර කියන වචනේ විවිධ අර්ථ විවිධ තැන්වල මේ දැක්වෙන පාඨයන්ට අනුකූලව විස්තර වෙනවා. ඒ අර්ථන වේතන මේ තැන්වල තවත් මේ ප්‍රථම අර්ථ මේ පිටික බලස්තරයෙන්. අදත් ඒ පිටින් සිහිපත් කරනවා. මේ සංස්කාර කියන පදේ අර්ථ නිරූපණය. අනිත්‍ය පත්‍ය සංඛාරා කියලා එතන සංඛාර කියන පදේ යෙදෙනවා. එතන සංස්කාර කියන එකෙන් අදහස් කරන්නේ පුණ්‍යාව සංස්කාර, අපුණ්‍යාව සංස්කාර, ආනන්දාව සංස්කාර කියන තුන. කුසල, අකුසල, යානති. අපි සියලු සංස්කාර දුක් වශයෙන් අවබෝධ කරනකොට කුසලයක් දුක් වශයෙන් දකින්න ඕන. අකුසලයක් දුක් වශයෙන් අවබෝධ කරගන්න ඕන. ඒ වගේම සියලුම ධ්‍යාන දුක් වශයෙන් තේරුම් ගන්න ඕන. සාමාන්‍යයෙන් අපසල් දුක බවයන් කෙනෙක් වශයෙන් කෙනෙක් වාගේ දන්නා. අප ප්‍රේමිකත් කායික මානසික දෙවිසිහි පරිලාව සංස්කාරය කියන ඕන ඇති වෙන කුසල දුක පිටාමී උත්පත්ති ලබා ගැනීම දේශපාල දුකක් ලබා දෙනවා. මේ ගැන කවුරුත් දන්නවා. මේ කුසලයෙන් ඒකාන්තයෙන්ම දුකක් වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. අපි හිතන්නේ කුසල් කියනවා හොඳ දේවල් කියලා. අකුසල් වලින් සංස්කාර රූපයේ සසද ගමන දික්ුණේ යම්සේද එදිනෙකින් කුසල් වලින් සංස්කාර ගමන දික්ුණා. අපේ මේ ජීවිතයේ මේ මානව ජීවිතයේ මේ උපස්සින දීතර භවයේ කරපු කුසලයක් මනෝමය දෙයෙන් පසු නිසා. මේ කුසලයේ ප්‍රතිඵල අවශ්‍යයි. මෙලොව ප්‍රතිසන්දිය ලැබුවා අද මේ දක්වා අපි යම්සා දුකක් වෙනදාන දුක හේතුක අධ්‍යක්ෂ අමතිකවක් නිසා නෙවෙයි ඒ කුසල විපාකයෙන් ලැබෙන උත්පත්තිය ගැන දුන්න නිසා මිනිසා මේ කුසල් වලින් මේ කාන්තවත් වෙන සංස්කාර දුක ලබා දෙනවා යහපත ජරා දුක් ව්‍යාධි මරණ සෝත පරිදේවාදී අනන්ත ප්‍රමාණ දුක් හෝත කුසල් තුළින් අපට අත්පත් අත්මින්නට සිදුවෙනවා කුසල් කරන එකක් දුකක් කුසල් වල විපාක අත්දැක නැති සිට වෙන එකත් ඒකාන්ත වශයෙන් දෙපා. මේ උදාහරණයකට ප්‍රකාශ කළ අත්මතුම කෙනෙක් දඬු දෙන යන වන්දනා කරන්න තියෙනවා. ඒ යන ගමන මොබදේ යන දක්වාම අතිශාල දුක්ඛ සංදේකට බඳුන් වෙන ගමන. මහා දුක් ගොඩක් ඉඳලා මේක කරන්නේ. මේකෙන් අත්හැරෙන්න ධර්මයේ දේශනා කරන භවනාවක් මෙතන තියෙනවා. මේක මහා දුකක්. දැන් මේ දුකක් පිළිගන්න දැන් මේ එක තැනක වාඩි වෙලා ඉඳලා ඉන්නේ මේක දුක. මේ කුසල් සංස්කාර රැස්කලා පස්සේ මේ කුසල් සංස්කාර වර්ෂදාමෙන් නම් එසේ සසෝ විස්සන ප්‍රසවතන ඒකාන්ත වශයෙන් මේ වර්ෂදාමෙන් කුසලයේ කුසලයක් වශයෙන් ජාති ජරා ආදී අනන්ත ප්‍රමාණ දුක් බහදක් ලබා දෙනවා. සියලුම සංස්කාර කෙරෙහි පරිසරයක් ඇතිවීමටයි යොමුවන්නේ. ඒ නිසා කුසල දැනක් කලපීමක් අපිට ඇතිවන්න ඕනේ යථාර්ථෝදයේ තුලින් උසන් වලින් සිදුවන පස්කේ සිදුවීම තුළ සිදුවීම අධ්‍යක්ෂණය කරන. අනිත් අතට සියලුම දුහානක් දුක. සාමාන්‍ය දුහානයක ඊරාම සුඛය අත්දැකීමට ධ්‍යාන ධ්‍යාන දුක්ඛ කියන එක අවබෝධ වන්නේ නැහැ. ඒක නිකාන්තයෙන් සංහාවකින් ශක්තිය පිටුස්නාවකින් බැඳිලා ඒක ආධානය කරගන්න ධර්මයන් බවට සමහිත සම්පන්න පිට වෙනවා. ධ්‍යාන කුසල ගැනීම ඒකාන්ත වශයෙන් දුක් ගැනදී ක්‍රියාවලියක් අනුගමනය කිරීම. ධ්‍යානයක් රහතන තේම සියලු හිතෙන් උපදවා ගන්නකොට ධ්‍යානයක් උපදවා ගැනීම සඳහා යම් ප්‍රතිපක්ෂයක් සිදු කරනවා. සිදුකල ඉදසනා ඒ සියලුම සිදු කරන සිදුවීම් ක්‍රියාවලියන් ඔක්කොම දුක්. ඊට අමතරව ඒ ධ්‍යාන සිත උපකාර ලක්ෂාට පස්සේ ඒ ධ්‍යාන සිත හැම වෙලාවෙම අපිට පවස්වාගෙන යන සිතේම ඒ ධ්‍යාන සිත කියනවා. ධ්‍යාන පරිහිනේ විච්ඡිතාරිත දෝමනස්සං උප්පජ්ජති කියන අදුකම පට්ඨානස්ස කරන්නේ දැක්කේ. ධ්‍යානයක් උපකාරවත් සිතේ තීරුණාට පස්සේ විච්ඡිතාරිත විචිතන වූ කනාට දෝමනස්සං උප්පජ්ජති දුක්ඛමයි උපදින්නේ. අංගයක් තිබා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින යුගයේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයේ සමහර ස්වාමීන් වහන්සේලා හතරින් ධ්‍යානාදී ප්‍රධාන සුදුනලා ඒ වෙන සිරුනාට පසු දෙන්න කතාවන මැදෙන්නට තරම් දෝනස්කත් උපදවාගෙන සියදි විනාශා ගැනීමට උත්සාහ කළ අවස්ථාවක් පොත්පත් වල ඒ තරම් දුකක් ඒ ධ්‍යානයෙන් සිරුනාට පසු කෙනෙකුට දකින්න සිදු වෙනවා. ඊට අමතරව මේ ධ්‍යාන වලින් බකින් ලෝකවල සිදුනා නම් ඒ දසන ලෝකයේ තියෙන සැපවලට ධානකයට ඇලී සිටීම නිසා අනුවෙනව ඈත් වෙනවා. සමහර විට ඒ අරූපාවචිනේ දසන ලෝකයේ ඉපදුනා නම් අල්පසු සාමදාපත් වන ආශ්‍රේති ඒ දසන ලෝකයේ ඉපදිච්චයට ලෝකේ අනන්තවත් බුදුරු බුදුණා සෝවාන් ඵලයේ මාර්ගය සාක්ෂාත් කරගන්නට හැකියන්නේ නැහැ. දැන් මේ කල්පනාවකට බුද්ධි සම්බෝධිවට පත් වෙන කෝපක පහළ වෙනවා. අල්පසු සාමදාපත් පාන්තියෙන් දසන ලෝකයේ ඉපදින කෙනෙකුට රූපාවචරයේ දක්ම ලෝකය. ඇත්ත වශයෙන්ම බුදු කෙනෙක් උපදුනා කියන එකේ කිසිම ප්‍රයෝජනයක් ගැනීම උපදුනාට කිසිම ප්‍රයෝජනයක් සම්බන්ධන්නට බැරි වෙනවා. ඒ ජීවන පසු නැවත සුබතිය පසුදිලා නැවතත් කෙරෙකොඩු අපායක දුක් සතර අපායක දුක් දුකට දුක් කියන දෝෂති වෙන යාත්‍රා වියාද මරණ දුක් දුක සම්බෝධියෙන් සිදෙන මේ ආකාරයෙන් අපට තේරෙන්නට ඕන හේතුන ධ්‍යාන ඔක්කොම දුක් බව අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන වචනේ එතන සංස්කාර වශයෙන් ගණන් ගන්නා වූ කුසලයන් සහ අකුසලයන් මේ ධ්‍යාන සම්පත සියල්ලක්ම ඒකාන්ත දුක්ඛ දින්දුවක් බව අපට අවබෝධ වෙනකොට වුණා. ඊළඟට සංඛාර කියන වචනේ ප්‍රවක්තියක් තියෙනවා. ආය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා දැක්වෙනවා. එතන ආය සංඛාර කියන දේ අදහස් කරන්නේ ආස්වාද ප්‍රාසාස කාය බවයි පොත්පත්වල දැක්වෙනවා. ආයෝෂික වශයෙන් බලනකොට ඒ ආස්වාද ප්‍රාසාස කායට අනුතරව මේ අපේ සිතට තේන ඔක්කොම රූප සංඥා රූප නිමිති කාය සංස්කාර ගන්නට ඇතුළත් වෙනවා. සම්බුත රූප සංඥාන සමතික්කමා කියලා බුදුරජාණන් වහන්සේ මේක අවබෝධ කරලා තිබෙනවා. මේ අපේ සිතට වැටෙන ඥාන සාස්ත්‍රෝපන මෙති තිබෙනවා නම් අපේ ආස්වාද ප්‍රස්වාසයේ ලංකාවකල් පවතින අනේ සියල්ලම දුකක් වශයෙන් අපිට දැනෙනවා. ආස්වාද ප්‍රස්වාස ආරම්භ කරමින් ආනාපාන සති භාවනාවේ මුලම කෙනෙකුට ආස්වාද ප්‍රස්වාස සංසිඳෙන සංසිඳෙනට කොයිතරම් ආශ්‍රයයක් සැනසීමක් ප්‍රණීත භාවයක් අත්දැකීමට පුළුවන්ද කියන දැනගන්නත් පුළුවන්. ආස්වාද සිදෙනේ ඒකාන්ත වශයෙන් දුකක් නෙවෙයි සංසිඳී සංසිඳී යන එක සුවයක්. සමහරවිට ආස්වාස් ප්‍රසාර සම්පූර්ණයෙන්ම නිවිලා නිරුද්ධ වී යන හතරෙන් ගන්න පොතවස්තාවල එතකොට පරිසරනාස්කයක් පස්සිනා මේ ආස්වාස් ප්‍රසාර කායකදීන මහා දුක අපේ හිතේ මේ රූපස්කන්ධයේ අපගේ ඇඟ ඒ වගේම බාහිර රූප වැටහීම ඒ රූප නිමිති කිරීමත් මහා විශාල දුකක් වෙනවා ඒ රූප නිමිති අපේ ඇඟේ තියෙන රූප නිමිති හෝ අපේ සිතට නැති ඥාන එතකොට කොයිතරම් අස්වැයක් දකින්නට පුළුවන්ද කියලා එවැනි අත්දැකීම් ලැබපු අය ගන්න මේ කාය සංස්කාරයේ ප්‍රවාහන පවතින දුකක් වශයෙන් අපට අවබෝධ වන්නට ඕනේ වචී සංස්කාර කියලා වෙන තියෙනවා ඒ කොටසේ අදහස් කරන්නේ වචී සංස්කාර කියන එකෙන් අදහස් කරන්නේ විපස්සක සහ විකාර කියන කායසිත දෙක. මේ විපස්සක විකාරය ස්කන්ධ වශයෙන් දුක්ඛ වශයෙන් කියනකොට නැති යන තොර. විපස්ස විකාර දෙකේ දුක තේරුම් ගන්නට නම් දෙවන ධ්‍යානයකට සමවැදලා පළවෙනි ධ්‍යානයකට සංසන්දනය කරලා බලුවොත් ඒකදී ඇති වෙන දෙවන ධ්‍යානයේ තියෙන ප්‍රණීත සාන්ත ස්වභාවයක් පළවෙනි ගුණයේ තියෙන ඕලාරික දස්සක් දක්නකොට විසස්තරකාරවල කියන පළු භාවය, බල භාවය, පොළොස් භාවය, වර භාවය අවබෝධය. මේක ප්‍රචාර ඇතිවීමේ කාන්ත වශයෙන් දුකක් කිය, මේක ප්‍රචාර නැති භාවය සුඛයක් කිය. මේක ප්‍රචාර ඇතිවීමේ කාන්ත වශයෙන් ඕලාරික දෙයක් කිය, ඒක නැතිවීම සුඛම දෙයක් කිය. මේ විතක් සංකාර දෙක ඇති වෙන තුනේ සිතට බරක් වෙනසක්ය. ඇත්ත වශයෙන්ම නැවත නැවත අරමුණ සිතපත් වීම වෙනසක් දුක. ඒක නැතිවීම ඒ වෙනස නැතිවීම දුක දුකින් ඈත්වීමක්. මේ විදිහට අවබෝධයක් කෙනෙකුට අත්දකින්නට පුළුවන්. ඒකවල පැහැදිලිවම පේනවා මේ විතක් සංකාර කියන වචී සංස්කාරත් ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා. මාත්‍ය මේ සංස්කාර කියන වචනේ අර්ථ අරගෙන විස්තරය කරන්නේ පස්වට මේ අංශ ප්‍රායෝගික වශයෙන් වැදගත් කරුණු කියනවා. ඊළඟට චිත්ත සංස්කාරයේ කොටස ගන්න වෙනවා. චිත්ත සංස්කාර කියන්නේ සිතේ යෙදෙන සියලුම චෛතසික ධර්ම එකක්වත් ඉදෙනකොට මේ චිත්ත සංස්කාර තුබන සාස්කල් තමයි අපස්සවෙන් සසුරට ගමන් කරන්නේ. ඒ චිත්ත සංස්කාර දැනිට වීම තුළින් තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා වශයෙන් දැක්වූ පරිදි කුසල කුසල සංස්කාර දැනිට වීම සංස්කාරයේ වැටගැටෙන මේ චිත්ත සංස්කාර ඇතිවීම මේ කාන්ත වශයෙන් දුක ධම්මයෙන් මේ චිත්ත සංස්කාර සංකේය ඥාන නිවේදයන් ඒ චිත්ත සංස්කාරයන්ගේ සංකේයම දීම ප්‍රතිපත්තදී පරම සාන්ත සෝයක් වෙනවා ඒ තත්ත්වය අත්දැකීමට බැරි කෙනෙකුට ඒක සාමාන්‍ය සියවල වැටෙන්නේ නැහැ. ඒ බැරිම අපිට තේරුම් ගන්නද බැරි ගන්නට පුළුවන් මේ චිත්ත සංස්කාර දුකක් කියලා. ඒකේ තේරුම් නොගත්ත චිත්ත සංස්කාරයේ සාන්ත වශයෙන් දුකක්. ඒ චිත්ත සංස්කාර නැති භාවයෙන් සෝයක් සාන්තියක් නිවීමක්. මේ කප්පේ අනුව කාල සංස්කාර, වචේ සංස්කාර, චිත්ත සංස්කාර කියන සකල සංස්කාරයන් ඒකාන්ත වශයෙන්ම දුකක් වශයෙන් අපට වැටහි යන්නට ඕන. ඊළඟට තියෙනවා තව තේරුමක් සබ්බේ සංඛාරා දුක්ඛාදී ආදී වශයෙන් සැකසෙන තැන. එතන කියන කොටස ඉතාම වැදගත් වෙනවා. හේතුන් හටගත් සියලුම ධර්ම සංස්කාර කියන එකයි ඒ අදහස. එන්න පාඩේ දැක්වෙන සංස්කාර කියන එකේ අදහස. මොවලින් මොනවා යම් කිසි ධර්මයක් ඇතනම් යම් කිසි රූපෝ වේදනාවෝ සංඥා සංස්කාර විඥානෝ කවර ධර්මයක් ඇතනම් ඒ සියලුම ධර්ම ඒකාන්ත වශයෙන් දුක්ඛ වේවක්කෝම සංකත ධර්ම නිසා ඒකෙන් හටගත් ධර්ම නිසා ඒ සංකත ඒකෙන් හටගත් ධර්ම කියන කොටසට සමාධි රූප ලෝකයක් ගැනීම සමාධි පංචස්කන්ධ ලෝකයෙන් පරිබාහිර වූ ජීවියක් ප්‍රතිපා ජීවියක් නැති ඇලීමේ සමයේ කොටල සංස්කාරයන් අන්තර්ගත වෙනවා. එනිසා අපි බලන්න ඕනේ පළමුවෙන් පහසු විදිහට සමාධි සංගස්කන්ධ ලෝකයෙන් පරිබාරෝ සංස්කාර ලෝකය කෙසේනම් දුකක් වෙනවද කියලා. කිසිම සංස්කාරයක් දුක වශයෙන් අපි දකින්නේ නැහැ. මේ දුක්ඛාන්තක්ෂණාව තුළින් සියලුම සංස්කාර දුකක් වශයෙන් අවබෝධ වෙලා සුඛ සංඥා දික්ඛේ පල්ලාසේ සුඛයක් සුඛයක් කියන වැරදි කිත්තේ උපන්නාසේ සුඛයක් සුඛයක් කියන වැරදි සංඥා උපන්නාසේ අපේ සිත් වලින් අයින් වන්නට ඕන. ඒ සඳහායි මේ කටයුතු කළ යුතු වන්නේ. එතකොට මේ සමාධි සංස්කාර පංචස්කන්ධ ලෝකයෙන් පරිභාර වන කියනම පරිණි අදී සංස්කාර ධර්මයන් මේ සාකාරයෙන් අපිට දුක් ලබා දෙනවා. අපේ බාහිර සංස්කාරයන් අල්ලාගත් උපාදාන කළොත් ඒ තුළින් අපට දුකක් ඒකාන්තවම ලැබෙනවා. බාහිර සංස්කාරයන් ස්වභාවයෙන් ඒ වගේම සෝභාවයෙන් ඒවා විසින්න දුකට අපට අත්කර දෙනවා. බාහිර සංස්කාර ලෝකයේ අනිත්‍ය ඥාන කරන සත්‍ය දුකක් මාස්කර දෙනවා. විශේෂයෙන්ම අන්‍ය ගෙවෙන තුන දුකක් කියන එක අපට පැහැදිලිවම අවබෝධ වන්න ඕනේ. බාහිර ලෝකේ බාහිර සංස්කාර අල්ලා ගැනීමෙන් තුලින් ඒකාන්ත වශයෙන් දුකක්පත් වෙන ආහාරය අපි අවබෝධ කරගන්නවා. අපි සරල උපමාවකින් මේ ඉදිරියෙන් පිටපස්සට පැත්තේ තියෙන පොල්ලක් පොල්ලක් කතාවක් බැහැවිලා වැටෙන තියෙන මේ පිට කෙනෙකුට දුකක් කරගන්නවා. මේ පොල්ලක් අයිති කරුට ඒක නිසා දුකක් වන්න පුළුවන්. මොකද ඒක අල්ලාගෙන සිටින නිසා. සමුදාන කියතුනේ ජාතකන පොතේ අපගේ සිංහල හමුදාවේ 100ක් 200ක් 500ක් මානදන්න කියලා අපි සිංහලෙන් දුකක් හදුවන්නට පුළුවන්. සමාගයේ නෑදෑයන් නෙවෙයි, සමාගයේ මිත්‍රයන් නෙවෙයි, සමාජයේ ජීවිතේ කවදාවත් දැකලවත් අහලවත් නැති පුද්ගලයන්. නමුත් සංස්කෘතික හැඟීමක් ඕන කෙරේ පවතිනවා. ඒ හැඟීම නිසා ඔවුන් නැදී යාම නිසා කෙනෙකුට දුකක් හදුවන්නට පුළුවන්. ඒකේ නැදීමම දෙවන මිනිසුන්ට සුඛාභියම දෙන කාරණාවක් වන්නත් පුළුවන්. මේ අල්ලා ගැනීම තුළින් තමයි මේ බාහිර සංස්කාර ලෝකයේ තියෙන බොහෝ සංස්කාර අපට දුකක් ගෙන දෙන්නේ. සම්බේ සංස්කාරා දුක්ඛ කියලා බුදුරජාණන් වහන්සේ වදාළාට ඒක මතකකින් අන්තේ උසුරුවා මේ අල්ලාහගේ විස්තරෝනික තීර සංස්කාර දුක කියන අර්ථය ඒතරම් සාර්ථක ඒතරම් අර්ථකම් කරන්නේ නැහැ. එතෙන් මේ අල්ලාහ ගැනීම තුළින් ලෝකයේ අල්ලාහ සංස්කාර අල්ලාහ ගැනීම තුළින් අපට දුකක් ඇති වෙන බව පැහැදිලිවම අවබෝධ කරගන්න ඕනේ. ඇනලා ගැනීම යම් තරමකට පදද ඒ තරමටම ඇති වෙන දුකක් බරපතලයි. එනිසා මේ දුක අල්ලා ගැනීම තුළ සිදුවෙන බව අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වෙන විශේෂයෙන්ම අල්ලා ගැනීම අතහැරීමට. පසුව කියන පටිච්චසමුප්පාද ප්‍රාණපස්සනාව සොයන උපකාර වෙන ධර්මයක්. එනිසා අපගේ සිය වස්තුන් සිය පුත්‍රයන් ආදී සියලුම සංස්කාර අල්ලා ගැනීම තුළින් දුකක් ඇති වෙන ආකාරය අපි දකින්නට ඕනේ. අපේම අපගේම සබතමස සරණා කියන යම් යම් සංස්කාර පව අපේ ජීවිතයේ නැති කර දෙන දුකක් නම් අත්පත් කර දෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන අපේ සුඛව සුඛ නිවනේ සඳහා පාවිච්චි කරන යාන වාහන පව අපගේ මරණය සිදු කර දෙන ධර්මයන් වල පුළුවන් වස්තුන් වල පුළුවන්. අපි ආරක්ෂා කරගෙන තියෙන මේ තුල පවස්නා වූ සියලුම දේකල සමහිත මරණය ළඟා කරගෙන සංස්කාර ධර්මයන් වන්නට ඉඳතිගෙන පසුගිය දීස්මෝගේ මේ සනාතයක මතකයේ මේ සමාගයේ දේවල් දරවන වස්තු රැස් කරගෙන සිටපු අයට පුරු සමාන දුකක් ඒකෙන් අත්පත් නාද ඒ තුළින් දියක් ඒ අයට අත්දකින්නට සිදුවනාලු කියලා. විශේෂයෙන්ම සිය වස්තුන් පිළිබඳව පුද්ගලයන් තුළ දුකක්මයි ඇතිවන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළොත් දෙනවා යසෝ ගාති සෝකෝ කේතු ගාති භාන්ති සෝ විස්සමස්සත් ලක්ෂිතෝ කෝප ප්‍රභාන්ති බුදුරජාණන් වහන්සේගේ දේශනාවල මතු පිටින් තියෙන අර්ථය දැක්වෙන දේශනා තියෙනවා ඒ කියන්නේ සම්මුති වශයෙන් පිළිපා ඒ ත්‍ක්කයේ දක්වන දේශනා තිබෙනවා සම්මුතිය ඉක්මවා ගැඹුරු අර්ථය දක්වන දේශනා තියෙනවා මෙතන මේ සම්මුතිය ඉක්මවා ගැඹුරු අර්ථය දක්වන දේශනාවක් ක්‍රියාවන් කියන පුද්ගලයන් මතක සපක් ලැබෙන බව මේ සාමාන්‍ය සිතාගෙන තිබුණා මේ ගාථා දේශනා කළේ මේ ළමයෙක් මැරිලා හඳක් එකම පුතා නැරලා හඳ හඳා ඉන්න බස්මනේ බොහෝ දුකින් සැරෙනවා. ඒකයි විතර බුදුදානන් වහන්සේ ගාථා දේශනා. මේ පුදුලට ඒක තේරෙන්නේ නැතුව කොහොමද පියාණන්ගේ දුකක් ඇතිවන්නේ පියාණන්ගේ සැප කර්මයේ ලබා වෙන්නේ කියලා ඒ ගැන වාද කරනවා. ඊට පස්සෙ නැත්නම් සංකල්ප වෙන කතා කළා. මේ කතාව දැනෙන පැතිරලා පැතිරලා අදවාසල් ප්‍රමාණයක් කොටසක් ගන්නේ දේව මණ්ඩලයේ කරන්නේ නැති මණ්ඩලයේම කියන්නේ දුකක් තමයි ලැබෙන කොටක් කියන්නේ බුදුදානමන් කියලා දෙන බොරුවක් බොරුවක් කියලා කොටසක් ගන්න බුදුන මානිකාදී තමයි දෙවියන්ට කතා කරලා මෙන්න මේ බුදුහාමුදුරු දේශනාවක් කියලා තියෙන මේක වැරදි නේද කියලා. මානිකාදී එකක් ප්‍රශ්නාවක් තිබුණා කියනවා ඒ වුණත් මල්ලිකාදේවී දක්වකත් සකස් වීමා එසේ වත් කියනවා බුදුරජාණන් වහන්සේ එහෙම කියනවා මේ කියනම වෙන්නේ නැහැ. පොතගලතුමා කියනවා ඔබට ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ඔක්කොම හරිනේ. පස්සේ මල්ලිකාදේවී සම්මිතියක් ඇවිත් මේ පන්නක සාරාංශයම බුදුරජාණන් වහන්සේ ළඟට මොනම දේශනාවක් කොහොමද කළාද කියලා ඒක හරි. උන්වහන්සේ කිව්වා ඔව් ඔව් මම මෙහෙම දේශනාවක් කළා මුතු දායකයෙකු කොහොමද දායකයෙක් බහන්සේ. ඊට පස්සේ මනසාදීන කල්පනා කරන කොහොමද වෙන්නේ කියලා. සංකල්ප කද්දුරදාට බුදුහමනා රජතුමනි ඔබ මට හොවා කියනවා ඔබ මට පණසක් දෙන්නේ මම ඔබට ආදරේ ඔබට කියන්නේ. හොඳයි මම යම් කෙනෙක් මරලා දැනුවත් මගේ අසප්පයත්ම සතර දැනුවත් මට විනාශයක් කරන කෙනෙකුට විතර කියක් දෙන්නේ ඔබ කට්ට දැන. අපෝ මට ඉවසන්න ලැබෙන්නේ මහා අදක. ඒ සම්ම දැනගන්න මහා රජතුමනි කියනනේ සියතෝදායති සෝකෝ කියන්නේ කාර්යයක් තියෙනයි කියලා. ඔබගේ ජීවිතයට ඔබ කොටෙක් ආදරේද? මගේ සමගින් මම ආදරේ. ඒ ජීවිතය යම් කෙනෙක් පැහැදිලි කරනවා. ඒ ජීවිතය වෙනස් කෙනෙක් පතරයක් කරනවා. ඒ ජීවන වෙනස් කෙනෙක් සිදු මනෝසමාන ඔබට කොයිතරම් දුකක් ඇතිවෙනවා. ඒක නිසානම් මහරජතුමනි මේ ක්‍රියාව නිසා දුකක් ඇති වෙන බව. අපි ක්‍රියාන්තරින් බැඳිගෙන පරිමේදී ප්‍රතිපැති ගැටීම මේ සිදුවන. ඒ සත්‍ය ඥානයන්ට පරිමෝද නිසා නියම සත්‍යයේ නියම වශයෙන් අවබෝධ කරගෙන මේක දුකක් වශයෙන් තේරුම් අරගෙන ඇලීම් ගැටීම් ඇලීම් බැඳීම සාවකාලික වශයෙන් අයින් කර ගන්න ඕනේ. ඒක නිසා අපි මේ කර්මය සිද්ධ කරන්නේ මේ ලෝකයේ අපට සිය වස්තු සිය පුත්‍රයන් අනන්තවත් තිබෙන බොහෝ ජීවිත කාලවල බොහෝ ආත්ම භාවවල උදාසිති නෑදෑයන් මිත්‍රයන් සිය වස්තු සිය පුත්‍රයන් අද කිසිවක් අපට නැහැ උදාසිති සිය පුත්‍රයන් නිසා සිය වස්තු නිසා අපි යම් කිසි කුසලෝ අපට සංස්කාර රැස් කරගන්නේ අනන්ත ප්‍රමාණ ජාති දුක්ඛෙන් දරා දුක් විපාක දුක් මරණ දුක් ආදී දුක් හැට නිඳ. ඕන නිසා අපි අපායට ඇදගෙන අපාවල කරුණා. ඒ ප්‍රිය වස්තුන් නිසා හේත ලෝකයේ ගැටිලා අනන්ත ප්‍රමාණ දුක් බැහැ නිඳින්න දුක් නිඳ. ඒ වගේම මේ සිය වස්තුන්ගේ කුසලන නිසා එදා අපි තිරිසන් ලෝකයට ඇදලා වුණා. මෙසේ දුකති ගාමී වූ අපිට අලුත් ගණන් සංකල්පගත දහස් ගණන් සිය ලක්ෂ කෝටි ගණන් දුකේ දුකතියෙන් දුකෙන්නට බැරි දුකතියෙන් දුකතියට යන්නේ අනන්ත ප්‍රමාණ දුක් විඳින්නට එදා අපට සිදු වුණා. ඒකේ අපි දුක් විඳින එක අපි එළවෙන්තර අපි සියසල කිසිම ක්‍රියාවක් කෝපියක් ලක්ෂෝ අපේ සාධනය සඳහා දෙන්නේ නැහැ. පරිණමයට කැපකමකුත් නැහැ. එදා සිට ඥාති මිත්‍ර අන්තරන්නේ සිදුවන්නේ ඒකයි. අද සිටින මේ ඥාති මිත්‍ර අන්තරන් වලට සිදුවන්නේ මේක තමයි. මේ සියල්ලම අපට අතහැරලා ගන්නට සිදුවෙනවා. අද සිටින සියලුම ඥාතින් සියලුම මිත්‍රන් සියලුම හිතවතුන් අපගේ සිය වස්තුන්ගේ පුද්ගල සැලන්න අපට අතහැර දමා ඒ කාන්තයෙන්ම නිසක වශයෙන් යන්නට පිළිම. මොවුන් නිසා නම් ජීවිතේ මම අපසල සංස්කාර සංස්කාර පිටත් කරන පැත්තට දැක්කාම ඒක දුක් විපාක ඒකෙන් සංස්කාරික දුක් විඳීම අපසයි අත්දකින්නට සිදුවන්නේ. ඔවුන් කෙරෙහි දැඩි සිටියත් අපේ කොමක් හරින්නට ඕන ඔවුන් කෙරෙහි නොබැඳී සිටියත් අපිට ඔවුන් අත්හරින්න සිදුවෙනවා. ඒ නිසා මේක දුකක් වශයෙන්ම දුක් කියන හේතුවක් වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. බොහෝ දෙනෙක් හිතන්නේ මේ වස්තුවකින් සැපයක් ලැබෙනවා දුක. මේ අපේ ආරක්ෂාවට තියෙන අපේ හොඳට තියෙන ධර්මයක් අපේ යහපතට තියෙන ධර්මයක් කියලා. අපේ සංස්කාරයේ ගැටගැසෙන සතරපාට ඇදගමන නිවන ඈත් කරන දුකේ ඉරුණම ධර්ම මේ වස්තුන් කියපු ප්‍රයත්නය. මොකද අපි මේ බන්ධන සංයෝජන වලින් කැටගත් නිසා එනිසා අපි ප්‍රයෝජනීය මාර්ගෝද කරගන්න ඕනේ මොන නිසා මොන කෝපණය කිරීමට දුකක් විඳින්නට සිදුවෙනවා ආරක්ෂා කිරීමට දුකක් විඳින්නට සිදුවෙනවා මොන ප්‍රතිපස්සනීය තුළින් දුකක් විඳින්නට සිදුවෙනවා මොන අනිත්‍යයට යන විට මොහොන්ගේ සංස්කාර ලෝකයේ පැදී දිවි වැටෙනකොට මහා විශාල දුක් විඳින සිදෙනවා. මොහොන් නිසා සිදු කර ගන්නා අකුසල අකුසල සංස්කාර නිසා අනන්ත ප්‍රමාණ දුක්ඛයට අපට විඳින්නට සිදෙනවා. මොහොන් මේ කාන්ත වශයෙන් අපට දුක් ලබා දෙන අත සතර කාලයක සතරට ඇද ගමන දිවි කෝප වශයෙන් අපට කෙනියන්නට ඕන. ඒකේ තේමාවේ අන්තිශාවන්තාලේ මේ ඒකොල්ලට මේ පැවතුනේ මේ දැකන්නට නෙවෙයි. ලෝකෝකාමරින් නෙවෙයි. මේ දුක මිසක මිසක කරනවා. මේ වේදෝම සමාන්තයෙන් කරන්න තියෙන වස්තුන් ඉස්ස කරනවා. ඒකයි තමයි ජීවත් වෙන අනවශ්‍ය බැඳීම කතාව. ඒ අනවශ්‍යවත් බැඳීම කතා හරියට පසු ඕම් සිටියත් පිටයි නොසිටියත් පිටයි පුදුම දෙකට වෙනසක් ගොඩක් නෙමෙයි. ඒ වගේම ඕම් කෙරේ බැඳලා කොහොම කොරලාගේ ඇදලා ඉන්නේ මුලින් පසුක තියෙන බැඳීමක් තියෙනවා. මේ වගේ නිවැරදිව ඇලෙන්නේ සිටින නිසා කයික ලෝකවල දුක් විඳ කැමතිනා. සතර පාවට යන්නට කැමතිනා, සතර දුකට බහින්නට කැමතිනා. නිවනේ කන්නට කැමතිනා වැඩි යදී සිටියට කමන්නේ. ඒවා මුදම මේ සංසාරයේ අනන්ත ප්‍රමාණ දුක් නිදානවාට එනවා. දැන් දැනනකොට දැනවත් සුදුසේ මේවා පිළිබඳ යථාර්ථය අවබෝධ කරගෙන මේ ඇලීම් අයින් කරන්නට අනමකද්ද සංගතිය බුදුරජාණන් වහන්සේ මෙලොවදානවා මහණෙනි උත්තම මවක් නැති නිසා හදපු කඳුළු එකතු වුණා මහමෝගේ ජලයට වැඩිමානේ එකම කීර්තනයේ හදපු කඳුළු එකතු වුණා නම් මහමෝගේ ජලයට වැඩි සමාජයේ පුතා නැරුණ නිසා දුව නැරුණ නිසා හදපු කඳුළු එකතු කළා නම් මහා සාගරයේ ජලය ඉක්මවා යනවා. මේ සංකල්පනා කරලා බලන්න. මහා සාගරයේ ජලයට වඩා කඳුළු වලින් පිරෙන්නට වතුරෙන් පිරෙන්නට කඳුළු වතුර වලින් පිරෙන්නට කොයිතරම් ශෝකයක් අපි සංසාරේ පුරා අත්දැකද කියලා. මේ ප්‍රියවත්යන් කියන මේ පුද්ගලයන් තුළින් එවැනි අනන්ත අත්සමාන කියා නිමකව නැති අසංකේයෝ දුක. අපි අත්දැක්ක මේ දැනට සිටින මේ පුද්ගලයන් තුළ එවැනිම දුකක් අපට අත්දකින්නට අත්විඳින්නට සිටිනවා කියලා පැහැදිලිවම අවබෝධ කරගන්නට ඕනේ. අවබෝධ කරගෙන අත්‍යවශ්‍යයෙන් දැකලා මේ බැගින් සුඛක් හෝ අයින් කරගන්නට පාරකවාරික වශයෙන් හෝ අයින් කරගන්නට අපි සමත් වන්නට ඕන විශේෂයෙන්ම භවනා කරන කාලපරිච්ඡේදය තුළදී වරක්. මෙලොව මානව සංස්කාර ලෝකයේ අල්ලා ගැනීම තුළින් අපට මේ සාකාර බුද්ධහයට මුලින්ම සිදු වෙනවා. අදවසින් දුන් අඟලක් අල්ලා ගැනීම තුළින් නැත්තම් පොස්කියක් පොලොස් කියක් යන සුළු දෙයක් අල්ලා ගැනීම තුළින් කන කොලාහල අදලම්බර පොලිසි සිරුදවල් මරණ දාසී දාසී යන වෛර සංස්කාරක දුක් අපට අනුභව කරන්න සිදු වෙනවා. ඒ සමාසන දෙයක් පවා. අපට මේවා වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැති නිසාම මේවා අල්ලගෙන අල්ලගෙන ඒවයින් පැටලි පැටලි අපි දඟලනවා දඟල දඟල සංසාරයෙන් සංසාරයෙන් ගමන් කරනවා. එනිසා මේ කච්චිය හරියට අවබෝධ කර ගන්න ඕනේ. සම්මාත්මේ කාණ තෝරන නිවනින් විමුක්ති වෙනස බලන්න ඕනේ. සියලු සංස්කාරයේ දුක බාහිර සංස්කාර ලෝකයේ අපට ඒකාන්ත වශයෙන් මෙලෙසින් උපාදාන කිරීම තුළින් මෙලෙසින් ආදානය කිරීම තුළින් මෙලෙසින් අල්ලා ගැනීම තුළින් අපට දුකක්ම ලබා දෙනවා මේ පවතින දුක්ඛ සමුදය සත්‍යය කියලා අපට වැටහීමක් ඇතිවන්නට ඕන. මේ බාහිර සංස්කාර ස්වરૂපයෙන් ඒ වාගේ ස්වરૂපයෙන්ම අපට දුකක් ලබා දෙනවා. විශේෂයෙන්ම අපේ ජීවන අපේ ජීවන වස්තුන් අජීවී වස්තුන් කියන්නේ අන්න හදපත් කරපත් කියනවා. අපේ බුදුර අපේ ජීවන දරුවන් වල ඇති කරන බලකත බලකතවෙන් ඉතන සත්‍යතුන් තම අපේ වෙනක් දෙන්නේ ඇති කාල කොට. සමාජ බලයෙන් සතෙක් හබෝ ගල්දීක රෝගම අතිභානක රෝගයක් වන්නට පුළුවන්. මේ ලෝකයේ කෝණ්‍යාවේ පතන් අන්‍යාවෙන් විශාල සතුන් දක්වා ලංකා සත්ත්ව ලෝකයේ පතන් නැද්ද? ඒ සියලුම සත්ත්වයන් තුළින් අපට කියන්නේ දුක. කෝණ්‍යම් පවා අපට දෙන්නේ දුක. නායකයන් මම පස්යන් දරන සතුන් ඒ සියල්ලන්ගෙන් අපට ඇතිවන්නේ දුක්. මේ ලෝකේ ලංකා දුක කොටස් තියෙන ඕන කෙනෙක්ට ඇතිවන සමහර විට ජීවිතේ එපාවන තරමේ මහා විශාල දුක්. මේ ලෝකේ යම් කිසි තියෙනනේ දුකෙන් පවා අපට ජීව කොට ගැනීම තුළින් අනන්ත ප්‍රමාණ දුක් දෙයක් ලබා දෙන ස්වභාවයෙන්ම ඒවා ඇතිවන්නට ඉඩ තිබෙනවා. අපි අල්ලන්න ගන්නවා. ඊට අමතරව මේ ලෝකයේ අවශ්‍යයෙන් තියෙන මේ මේ භූමිය ටිකක් හා අපේ ඇහැට වැටෙන සමහර කරන අන්තරන් තරම් පොඩ්ඩක් ඉස්සන්නට පුළුවන්. විස බීජ ශරීරයට ගන්න පුළුවන්. විස බීජයක් ශරීරයට ගැටීම තුළින් සමහර ජීවිතයේ නැතිවෙන රෝග ඇතිවන්නත් පුළුවන්. මේ ලෝකයේ අනුසාර සංස්කාර පිළිනම් ඒ සෑම සංස්කාරයක් තුළින්ම අපට අතිවිශාල දුකක් ලබා දෙන්නට පුළුවන්. ඒක අවබෝධ කරගන්න ඕනේ. අල්ලාහ ගැනීම පිළිබඳව දුක් ඇති වෙනවා. අල්ලා නොගත්තත් මේ බාහිර සංස්කාර ලෝකයේ ඉන්නත් දුකක් ඇති කරනවා. ඒ ප්‍රේමණයෙන් කොයිසමනම් දුකක් අපිට අවුනාට දැනෙන්න තියෙනවා. එක දිගට මාස 6ක් ගමනක පටන් ගත්තොත් එහෙම කොයිතරම්නම් ජලගණියුම් ආදී තියෙන නිසා අපිට දුකක් ඇති වෙනවද? මහා සංවිතනම් වෙනසුලන් නැතිවෙන කොයිතරම් දුකක් අපිට අත්දකින්න සිදුවෙනවද? ඉන්දරවල ඇතුළේ කොයිතරම් දුක් ඇති වෙනවද? මේ බාහිර රටේ තියෙන මේ සරාපහත ධර්මපවා අපට දුකක් ගෙන දෙනවා ධර්ම වෙනවා ඇත්ත වශයෙන්ම අපි ඉන්නේ දුක්ඛ ලෝකයක් තුළ අපි දුක්ඛ ගිලියක් මේ බව අවබෝධ වන්නට ඕන ආස්කතින්න ගිනිගෙන දැවෙන ලෝකයක් බව අපට තේරෙන්න ඕන ඒකත් ඒ හොඳට පැහැදිලිව තේරෙන්න ඕන මේ භාව සංස්කාරය මෙසේ අල්ලා නොදක්වා මේ බාහිර සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය තුළින් සකට අතිවිශාල දුකක් අත්පත් දෙපරදිනවා. දැන් උදාහරණයක් තුමුගේ ධර්ම ශාලාව මේකෙන් අත අල්ලන්නත් නැහැ. මම කියලා අපි කියන හිතාගන්නත් නැහැ. මේ වාක්‍ය මේක කියන්නේ තීරුම් ගන්න දේවල් හදාගන්නවත් නැතිනම් මේ කියන අනිත්‍ය ස්වરૂපය නිසා සමහර විට අපට අත්පයි කියන්නත් පුළුවන්. සමහරට ජීවිතේ නැතිවන්නත් පුළුවන්. ජීවිතේ නැතිවෙන දුකක් හෝ අත්දකින්න සිදුවන්න පුළුවන්. මේ මේ ආදී වශයෙන් ලෝකේ සංස්කාර අනිත්‍ය භාවය කියන නිසා බොහෝ විට අපිට දුක් විඳින්නට සිදු වෙනවා. බාහිර ලෝකේ යම්සක් ජීවීන් නැත්තේ ඒ සියලුම ජීවී දුකක් වශයෙන් ඒ ජීවී සංස්කාර ලෝකේ දුකක් වශයෙන් අපට තේරෙන්නට ඕනේ පැතිරි පැතිරීමේ අනු දුක් සංඥාව මිදෙන්නට ඕනේ. විස්ස ලෝකේන සංස්කාර ලෝකේන පාඨනාව මුළු විශ්වයේම පාඨනාව සකල සංස්කාරයන් ඒකාන්ත දුක්ඛ වශයෙන් අපට දැනෙන්නට ඕනේ අවබෝධ වන්නට ඕනේ නියම සම්මතනය කිරීමක් පිළිගන්න. මේ ඇස අනිත්‍යයි දුකයි කියනවා වගේ මේ අවබෝධය ඇති කර ගැනීම ඊට වඩා ඉතාමත්ම ගැඹුරුයි ඉතාමත්ම ප්‍රයෝජනවත්. මේ විදිහට බාහිර ලෝකයේ දුක්ඛපත්‍ය අවබෝධ වුණාට පසුව ඊට වඩා අපි වැදගත්ම කොටසටයි දැන් බලන්න කියන්නේ අවස්ථාවන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝක දුක්ඛේ වෙනවා. මෙතන රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන සංස්කාර කියලා එතනක් වටිනක් කියලා. එතන සංස්කාර කියන එක අදහස් කරන්නේ වේදනාවත් සංඥාවත් හැර සිතේ ලංකාකයි ධර්මයි සිතෙවිලි ඇතිවෙනවා නම් ඒ සියල්ලම එතන සංස්කාර බණයට ගණන් දෙනවා. මේ සංස්කාර දුකක් වශයෙන් අපි අවබෝධ කරගන්න ඕනේ. විශේෂයෙන්ම රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, විඥානස්කන්ධය කියන අනිත් ස්කන්ධ හතර සංස්කාර වශයෙන් තේරුම් ගන්න ඕනේ. ඒකෙන්ගෙන් හටගත් ධර්මවලදී සංස්කාර සංගත සංස්කාර වශයෙන් දැනගන්න ඕනේ. අත් වශයෙන් පංචස්කන්ධයක් නෙවෙයි සංස්කාර සංගත කියනවා නම් මේක උපාමත් නෙවෙයි. ඒක නිසා මේ පංචස්කන්ධ ලෝකය ඒකාන්ත වශයෙන් දුක්ඛ වශයෙන් අවබෝධ කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වන්නේ. අතීතයේ තිබු පංචස්කන්ධ ලෝකයක් දුකක් වශයෙන් දකින්න ඕන. දැන් පවතින පංචස්කන්ධ ලෝකයක් දුක අනාගතයේ ඇතිවිය හැකි පංචස්කන්ධ ලෝකයක් දුකක් වශයෙන් පෙනෙන්න ඕන. සමාජයේ පංචස්කන්ධ ලෝකයක් දුක බාහිර පංචස්කන්ධ ලෝකයක් දුකක් වශයෙන් පෙනෙන්න ඕනේ. සංකිට්ඨේන සංසුපාදාන සම්බන්ධ දුක්ඛාචා කිසිම කියනවා නම් දුක්ඛ සත්‍ය කියලා මොකද්ද මේ කිසිම කියන්නේ සංකිට්ඨේන සංසුපාදාන සම්බන්ධ දුක්ඛා මේ සංසුපාදාන සම්බන්ධේ සැබෑම ඒකාන්ත දුක බවට ගැටෙන්නට ඕනේ මේකේ සමන්තිස්සං සංකප්පංගේ පැරණ නිසා තමයි ජාතියෙන් ජාතිය ගතවන්නේ. ඒ ජාති දුක අපි අවබෝධ කරගන්න ඕනේ. ජරා දුක අපි අවබෝධ කරගන්න ඕනේ. ව්‍යාධි මරණ දුක් ආදී අනන්ත ප්‍රමාණ දුක් අපට මේ පංචස්කන්ධ ලෝකයේ පැවැත්ම නිසා ඇති වෙන ඒවා විස්තර වශයෙන් විශ්ලේෂණය කරමින් බල බල අවබෝධ කරගන්න ඕනේ. ජාතිය කියන ආකාර විශේෂයෙන්ම අපාවන තැන ජාතියක් වෙන දුන්නා නම් එහෙම කවදාවත්ම සැපක් වුණත් දක්වන්නේ නැහැ. නිරන්තරයෙන් ගිනිගෙන ලෝකය අපාවන තැන ගිනිගෙන ඒ ගින්දරකට පරිසරයේ දුක් විඳින්නට වෙනවා. ප්‍රේත ලෝකවල ජාතක ලබා දෙනවා. ඒ ප්‍රේත ලෝකවල ඉපදුනා නම් ඒ ජාතිය නිසා හන්නට නැතුව, බොන්නට නැතුව, සංස්කෘතිකා සමාජයට ඇවිදෙද්ද කල්ප ගණන් දුක් විඳින්නට සිදුවෙන අවුරුදු 10ක් නම් බුද්ධාන්තර ගණන් දුක් විඳින්නට සිදුවෙනවා. තිරිසන් ලෝකයට වැටෙනා නම් ජාති දුක දෙනක් දෙනවා අනන්ත සමාන තිරිසන් ලෝකයට වැටෙන්නට වෙනවා. ජරාදී මාති අනන්ත ප්‍රමාණ සංස්කාර ලෝකේ මේ සතර ගමනේදී දුක් විඳප දුක් ප්‍රමාණය කියන්නට බෑ. අතපය බාර නැතුව හැස් කන්නාදී ඉන්ද්‍රියන් දුර්වලවලා සමන්ත තමාගේ පරිසරයක් පරිහරණය කරන්නට බැරුව ලෝකයේ ජීවත් වන නිසා ජීවත් වෙන අනන්ත අප්‍රමාණ දුක්ඛයට අපි අධ්‍යක්ෂාපත මේ සංස්කාර ලෝකේ මේ පංචස්කන්ධ ලෝකයේ පවතින සාක්ෂල්ම මේ තරහටපත් අපට අත්දකින්න සිදුවෙනවා. අපි මේ ජීවත් වන්නේ ඒ තරහට ලබා ගැනීමට. මේ සාකාර ව්‍යාජ්ජුත් අපට ලැබෙනවා. ඉතේ පටන් පාදාංශය දක්වා ශරීරයේ රෝග නැසදෙන නොපෑදෙන තැනක් නෑ. ඉතේ කාලෙකට ගියොත් මේ ආයතේ කොයි තරම්නම් රෝගද කියලා. අද මහා නිරෝධී සම්පන්න පුද්ගලයන් ඇතෙන් තියෙන සිතනාය සමහර විට වෙන විට ඇඳෙන නැතිවීමට බැරි රෝග සත්‍යයක් සිද්ධ වෙන රෝගයක් ඇති කරන සත්‍යයක් රෝගයෙන් රෝගී පන්නට පුළුවන්. අද තේරෙන ඇස් හිතෙනකොට නොතේනී යන්නට පුළුවන්. අද තේරෙන අත්ය හිතෙනකොට කැටි කැටි දුමිය විනාශ කරන්නට පුළුවන්. මේ අද අපි රෝගීව සිටියාට හිත වෙන විට සමහරට අතින් බලින් මන නම් දේ ගැටෙන දේ වමන යන රෝගීන් බවට පත් කරන්නට පුළුවන්. පිළිකා රෝග හැදෙන්නට පුළුවන්. අංශභාග රෝග හැදෙන්නට පුළුවන්. සමහර විට කෝමා වැනි භයානක රෝග ඇතිවන්නට පුළුවන්. සියා නිමකරණයේ දහසක් එකක් රෝග තියෙන මේ රෝග එකේ සම්බන වෙනසෙන් නිසා කොයිතරම් නම් දුක මේ රෝගියෙකුට දුක් විඳින අත්දැකීමට සිදුවෙනවා මමත් මේ තත්ත්වයට බඳුන් වන්නට පුළුවන් මේ රෝගිය මේ විදිහට මොන සංකේතාව ප්‍රතිචාරයන් තෝද බවනක් නෙයි ධානක රෝග සියල්ලම නිමකරණ නිසා බලන්නට රෝගයන්ගේ දුක් ස්වરૂපය අපට වැටහියා අපි අත් නොදැක්කා එනිසා රෝග දුක මරණ දුක කියලා තමයි අපට දකින්න ඕන මරණ දුක කියනකොට අපි දෙලසිඳලා නැරපු අවස්ථාවක් තුළ වැඩක් නැහැ. අනන්ත සංගතේන දක්ෂිනාදු ප්‍රදාන මහත්තේ මෙලෙස ප්‍රකාශ කරලා තිබෙනවා. ඕරෙක් වෙලා දෙන්න කපනකොට කියන ලේඛනායේ මහණිය උඹලන්නේ මහා උදේ ජලයක වැඩි කුකුලෙක් වෙලා දෙන්න කපනකොට උඹලන්නේ කියන්නේ එකතු බලන්න මහා කාන්දේ ජලය ඉක්මනවා. ඒ වගේම විශේෂ කතා දෙලා ඉපදিলা දෙන්න හදනකොට මේ ප්‍රමාණයට පුරාණ ඒ ප්‍රමාණය මනසාගේ දැනට අධිකයි. අපි ඒකනම් දීප සංස්කාරයක ඒකනම් දීප දුක සම්බන්ධ කරලා එතනින් අපිට ඒක තේරෙන්නට මේ මරණ දුක්ඛය තමයි අපි මරණ දුක කියනවා මරණ දුක්ඛ කියන යන්තම් හිතනවා. එහෙම නෙවෙයි. කොයි කොයි ආකාරයෙන් අපිට මරණය සිදුවන්නට පුළුවන්ද? ජීවුණු මැරෙන්නට ගියොත් එහෙම කොයිතරම්නම් දුකක් සිදුවනවද? ජීවෙන් පිච්චේ මැරෙන්නට ගියොත් කොයිතරම්නම් දුකක්ද? කවුරු හරි දෙවි කියලා කපලා කොතන මරන්නට ගියොත් කොයිතරම්නම් දුකක්ද? ඒවම දුන්නා මම සාපික ආකාරයෙන් සම්පූර්ණ කරගෙන ගියොත් කොයිතරම් දුකක් සිදුවෙන්නට සිදුවනවද? අවුෙන් දැස්සෙන් මැරෙනා උත්සක්කේ උත්සන්නට බැරි මැරෙනවා. ඉන්දියාවෙන් රටවල ඉතිහාසයක් මැරෙනවා. සත්‍යය සංගත බැරුව සීත බව සංගත බැරුව මැරෙනවා අන් අයගේ හුස්ම හිරකිරීම වලින් මැරෙන්නට සිදු වෙනවා මේක පහරවල් වලට ලක් වෙලා අනතුරු වලට දඟුන් වෙලා මැරෙන්නට සිදු වෙනවා සමහර විට සමසිතින් කඩකඩා කනමින් සත්තුන් ඇවිල්ලා අපේ කයින් කඩකඩා මරන්නට පුළුවන් අදියෙකුට ඇවිල්ලා අපේ අස්පා කඩකඩා කරගන්නට පුළුවන් මරණ දුක් කුලී සමන්නම් ආකාරයෙන් අපට අත්දකින්නට සිදු වෙනවා මේ ආකාරයෙන් මරණ දුක් අනන්ත ප්‍රමාණ අපි අත්දැක්කා මේ සංඛාර ලෝකේ තව තවත් හැදී සිටින මේ මරණ දුක අපට අත්දකින්න සිදුවෙනා මේ පංචස්කන්ධ දුකේ ප්‍රදක්ෂණ නේකාන්තින දුකක් බව අපට වැටහෙන්න ඕන. ඒ වගේම කායික දුක් මානසික දුක් පරිණාම දුක් වන අනන්ත ප්‍රමාණ දුක් හැද අවබෝධ වන්න ඕන. ඒකේ අවබෝධ කරගෙන පංචස්කන්ධයේ එක එක ස්කන්ධයක් ස්කන්ධයක් අරගෙන රූපස්කන්ධයේ කිසියම් දුකක් අත්පත් වෙනාද වේදනා සංඥා සංඛාර විඥාන කියන සිතුස්කන්ධ එකමක එකමක අපට පුරුදු ආකාරයෙන් දුකක් අත්පත් වෙනාද කියන කාටි වෙනස නිසා බලන්න ඕන මේ දුක ලෝකයේ මේ රූපස්කන්ධයේ මෞපසට ඇතුළුනේ දවසේ පටන් කොයිතරම්නම් දුකක් අපට ලබා දෙනවද කියලා විමසනවා. ඒ විමසනකොට අපිට තේරෙනවා අතපය විහරණයට බැරි ඉතාම සංඛාර සහිතව පිළිපෙච්චායක දුක ධාමන තැනක පිරවලා මාස 9ක් තිස්සේ පාටි ප්‍රබල දුකක් අපට අත්දකින්නට වාසි දුණා. අද ඒවා අපට අමතකයි නම් මේ දුක නින්දා මේ ලෝකෙට දීවන විට අතිශයින් සංඝාත වලදෝකයේ ගතකතාට ගතනක බොහෝ දුකසේ තමයි ලෝකෙට දීවන්නේ. සිතනහාගේ සිනහාගේ දිනුම ලෝකේ පත්‍යෝ නැහැ. මොකද ඒ සංඝක මහා දුක. ඊට පස්ව මේ කුංචි දරුවාගේ ශරීරයේ ඒ මේ සත්‍යයට වැදෙන්නට කොයි තරම්නම් දුක්ඛයට අපට නිදින්නට සිදුවනවාද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. මේ ශරීරයේ පවතින මේ කාන්ත දුක. උපදින ඉන්නකත් දුක. හිත ගැනීමටත් බෑ දුක. නිදාගන්නටත් බෑ දුක. ගමන් කරන්නටත් බෑ දුක. සාපිකාසාවෙන් දුක. බඩගින්නට ආහාර දුන්නත් දුක. බඩගින්නට ආහාර දුන්නත් දුක. විපාකාවක් වතුර දුන්නත් දුකක් වතුර නොදුන්නත් දුකක් මේක අමතරව මේක නිරන්තරයෙන් අනිත්‍ය ගැන නිසා මේක පෝෂණය කිරීමත් දුකක් මේක පවත්වාගෙන යෑමට නොයෙක් ශක්තිය සැකීමත් දුකක් ඒවා අපේ සැපය ඒවා සැකීමට අවශ්‍ය මිලමුදල් සම්පාදනය කිරීමත් දුකක් මේකෙන් කරා දුකක් වෙනවා ඉතිරියට ව්‍යාධි දුකක් වෙනවා ඉතිරියට මරණ දුකක් ඉතිරියට වෙනවා මේ රූපත් සංග ලෝකයේ තිබෙන සාක්කල් දුකින් ගැලවීමක් නෑ යන්තාක් ලෝකේ දුක් ඇතනම් ඒ සියලුම දුක් මේ පංචස්කන්ධ ලෝකේ පවතින තාක්කල් පවතිනවා. මේ පංචස්කන්ධයේ නැත්නම් දුකක් කියලා එකක් නැහැ. රූපස්කන්ධයේ ඒකාන්ත වශයෙන් නොඑකාකාරයෙන් දුක් ලබා දෙන ආකාරය අවබෝධ කරගන්නේ දුකක් බව අවබෝධ කරගන්න ඕන. සීතේ සුද්ධ රූපයක් නෙවෙයි සිදුවීම මට දුකක් දුන්න දැන් තියෙන රූපයක් මෙලෙසින් මට දුකක් ලබා දෙනවා අනාගතයේ තිබෙන්නද ඉවසන තිබෙන්නද හැටි මේ රූප ස්කන්ධය තුළ මට අත්දකින්නට සිදුවන්නේ මේක වැඩි ප්‍රබල දුකක් කියන බව අවබෝධ කරගන්න ඕනේ අපේ ශරීරික ශක්තිය දිනනවා එන්න එන්නට එම නිසා මේ දුක එන්න එන්න වැඩි වෙනවා අදිනමක් නෙවෙයි ඒ සත්‍යය පැහැදිලිව අවබෝධ කරගෙන මගේ ශරීරයේ යම්කේ දුකක්ද එලෙසම මේ බාහිර ලෝකයේ රූපස් රූපස්කන්ධයක් පවතිනවා නම් නැතිපත් දෙකට ඒ රූපස්කන්ධය තුළින් ඒ සත්‍යන්ට ඒකාන්ත වශයෙන්ම දුකක්මයි දුකක්මයි ලැබෙන්නේ කියලා අවබෝධ කරගන්න ඕනේ. රූපදේ එකම අතමාත්‍රේක තරණ රූපකලක් සුඛයක් ලබා දෙන කොටසක් නොවන බව අවබෝධ කරගන්න ඕනේ. ඒක දැකෙන්න ඕන. දුකං රෝපාණී කියන දුකේ දුකක් දුකේ දුකක් කියන එක නෙවෙයි මේකේ දිනක වෙනක සංහාත්මය කර කර සංහාත්මය නාමයෙන් නැති කර ගන්න අවබෝධය අපට සාධුක වශයෙන් උපකාර වන්නේ නිවන සාක්ෂාත් කිරීමට මේකේ රූපත් සංදේ දුකක් වශයෙන් අවබෝධ කරගෙන සමාධි අත්‍යත්තික සහ බාහිර වශයෙන් සතිපානාන සුපච්චුප්පන්නාන කාලස්ත්‍රේ වශයෙන් එය සත්‍යාකාරීකම විමසලා ඊට පසු වේදනා සංදේ දුක අපි බලනවා වේදනාව කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා තුනටම කියන වචනයක්. දුක් වේදනාවට පමණක් කියන වචනයක් නෙවෙයි. දුක් වේදනාව සංගතව දක්වන දුක් වේදනා සංගතව දක්වන බාහිර පිළිගන්න මහත් වඩාගෙන දුක් වේදනා මේ උනක් වශයෙන් දක්වන අපේ අඟට යකට උඩකින් අනිනවා අනිනවා අනිනවා දුක් වේදනා සංගතව දක්වන මේ දුක් වේදනා වේදනාන් කියන දුක ඒක ඉතින් කවුරුත් දන්නා දෙයක් ඒක ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නෙවෙයි මේ දුක් වේදනාව එන ආකාරයක් බලන්න ඕන. මේක නෙවෙයි ආකාරයෙන් අපේ ශරීරික දුක් වේදනා අපට වෙනවා. මානසික දුක් වේදනා අපට වෙනවා. ඊළඟට උපේක්ෂා වේදනාව අනිත්‍යකෝ දැක්කත් අනිත්‍යයි අනිත්‍ය නිසා දුක් වශයෙන් දකින්නේ. අනුපේක්ෂා මදහත් වේදනාව ඇති වෙන ක්‍රියාවක් ධර්මයක්. ඒකත් ඒ තමයි සම්බල කරුණක් නෙවෙයි. බදාගිය දෙකක් වන්නේ සුඛ වේදනා දුක්ඛ සෝදක්ඛම් සුඛ වේදනාව දුක්ඛ වශයෙන් දක්වන්නේ. ඒ සුඛ වේදනාව ස්වභාවයෙන්ම අපට ඇති වෙනවා නම් නිස්සාරකම කියනවා නම් කිසිම දුකක් අපිට නැහැ කියන දඩක් කරනවා. සුඛ වේදනාව උපතවා ගැනීමට මොහොත්සාකාරණ නැති අතිරිත රැස් කරන්න තෝරන ඒ සුඛ වේදනාව ලබා ගැනීමට ඒ සංකත වශයෙන් කෙනෙකුගේ සියලුම කර්තව්‍යයන් ඒකාන්ත වශයෙන් දුක් වශයෙන් අපිට එන්නතවල. එසේ ඇති කරගත් සුඛ වේදනාව මොහොතකින් නැති වෙනවා. ඒ දුක් සුඛ වේදනාවේ විපරිණාමයෙන් නැති වෙන දුකක් අපිට පෙනෙන්නට ඕන. සුඛ වේදනාවේ සංකත දුක, සුඛ වේදනාවේ විපරිණාම දුක. ඊට අමතරව මේ සුඛ වේදනාව අල්ලා ගැනීම නිසා උපාදාන කිරීම නිසා මම සුඛ වේදනා විඳිනවා මගේ සුඛ වේදනා කියලා ග්‍රහණය කරනවා ඒ නිසා අපි ධාතින් ධාතිය යන සමාන කුසලාට සංස්කාර හත් කරනවා ඒ පැත්තේ නිසා අනන්ත ප්‍රමාණ සංස්කාරක දුක් විඳා ඉදිරියට සිටින දුක් දුකින් මෙත සිදු වෙනා මේ සුඛ වේදනාව තුළින් කියන එක අපට අවබෝධ වන්න ඕනේ